කියලා පිරිසිඳ නොදැක්කොත් මම කියන අදහස ඇති වෙලා රාග දේශ මොහ ඇති වෙලා මතුවට ආපහු මේ වගේ රූපය හැදෙන හැටි දන්නවා වර්තමාන ආහාර ප්‍රත්‍ය දකින්නව ඒ ප්‍රත්‍ය නිරෝධය නොදකින්නකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍යෙන් ආපහු මේ ආහාරය හදනවා කියලා දන්නවා මේ විදිහට රූපේ ඇතිවීම නැතිවීම බලනවා බලමින් ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩමින් බලනවා දැන් සිහි නුවණ දෙකම තියෙනවා. මේක කොච්චර දුරට කළ යුතුද? ඔගොල්ලෝ කොච්චර දුරට කළ යුතුද? අත්ති කායෝතිවා පනස සතිපච්චුපටිතා හෝති. සත්‍යයේ පුද්ගලයේ නෝ කය පමණක් ඇත්තේන සීය හොඳින් එළඹ සිටින තැන දක්වා කළ යුතුය. මේ ශරීරය දිහා බැලුවට මේ මම කියලා හිතෙන්නේ නැති තැනට එනකම්. ඒ කියන්නේ මේ මම නෙමෙයි කියලා වචන කියන එකක් නෙමෙයි. අද මේ පුද්ගලයේ කෙනෙක් කියලා ඕගලන්ට තේරෙන්න වැටහෙන්න හිත හිතා ගන්න ඕනේද? නෑනේ. ඒ විදිහටම සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි කියන එක එළඹ සිටින්න ඕනේ හිත හිතා ගන්නේ නැතුව. අචේතනික රූපෙකුත් තමන්ගේ මේ රූපෙකුත් දෙක ගත්තොත් කිසිම වෙනසක් නැති වෙන්න ඕනේ. ඇයි? එයා කල්ැතුව දන්නවා. මේ ඉරියව් පවතින්නේ අරමුණු පෙනෙන ඇහෙන බව වෙන්නේ මේ කයේ හැකියාවෙන් හෝ කය වූ මමෙන් කරනවා නෙමෙයි. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙනුයි මේවා කරන්නේ කියලා අහලා තියෙනවා. ඒ විදිහේ අරමුණු දැනගන්න දැනගන්න හිතේ පැවැත්මට උපකාරී වෙච්ච රූපය මේ ඒ ධර්මතාවය අනිකක් කියලා හොඳට දකිනවා. කය චුට්ටක්වත් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා එයා දකින්නේ ඇයි? මට අර ඉස්සෙල්ලෝක මතක් කරන්න අමතක වුණා මේ නාම රූප දෙකට පොඩි උපමාවක් තියෙනවා. බුදුරජාණන් දේශනා කළ මේ අන්ධ උපමාව. ඒ කියන්නේ එක්තරා අන්ධයෙක් ඉන්නවා මේ අන්ධයට ඇවිදින්න පුළුවන් පේන්නේ පිලෙක් ඉන්නවා කකුල් දෙක නැහැ. හැබැයි ඇස් පේනවා. දෙන්නට ගමනක් යන්න ඕන වෙනවා. මොකද කරන්නේ? පිලා නගිනවා අන්ධයාගේ කර උඩ. පිලාට පේනවා අන්ධයාට යන්න බෑ. දැන් පිලා මොකද කරන්නේ? පාර පේන හින්දා අරයාගේ ඔළුව හරෝ හරෝ පාරට යොමු කරනවා කකුල් තියෙන හින්දා අරේ යනවා. මෙහෙම පිලාගේ අන්දයාගේ දෙන්නගේ එකතු වීමෙන් ගමන සිද්ධ වෙනවා. ඒ වගේ පේන්නේ නැහැ ඇවිදින්න පුළුවන් අන්දයා වගේ තමයි රූපේ. පේන්නේ නැහැ නමුත් යන්න පුළුවන්. පේනවා නමුත් ඇවිදින්න බෑ පිලා වගේ තමයි නාමය. හිත. දැන් දෙන්නගේ එකතු වෙලා ගමනක් වෙනවා වගේ පේන්නේ නැති යන්න පුළුවන් රූපෙට නැගලා පෙනෙන යන්න බැරි හිත මේ උපකාරයෙන් එහාට යනවා මෙහාට යනවා මේ දෙන්න එකතු වෙලා කරන ක්‍රියාව නොදන්නාකම නිසායි මම කරනවා මම යනවා තව කෙනෙක් කරනවා තව කෙනෙක් යනවා තව කෙනෙක් රූප බලනවා තව කෙනෙක් සද්ද අහනවා මම රූප බලනවා මම සද්ද අහනවා වගේ තේරෙන්නේ. දැන් මේ දෙන්න වෙන වෙනම දෙන්නේ වෙන වෙනම දෙන්න එකට එකතු වෙලායි මේ කෘත්‍ය කියන එක තේරෙන්න ඕනේ. ඒ වගේ දැන් හොඳට අන්ධයි නමුත් යන්න බෑ. මේ අන්ධයි නමුත් ඇවිදින්න පුළුවන් කෙනා වගේ ආහාර ප්‍රත්‍යයෙන් රූපය හොඳට බලනවා. එයාගේ කොටස වෙනයි. හොඳට බලනවා. සමුදි ධම්මානුපස්සය, වය ධම්මානුපස්සය දැන් හොඳට තේරෙනවා මෙයා පුද්ගලයෙක්වත් නෙමෙයි. මෙයා යනවවත් නෙමෙයි. මෙයා රූප බලනවා, සද්ධාහනවත් නෙමෙයි. අනිත් කෙනාගේ කොටස එකතු නොවුනොත් ගමනක් නැහැ කියලා හොඳට දන්නවා. ඒකයි අත්ති කායතු අපනස සතිපට්ඨිතා හොති. සත්‍ය පුද්ගලයෙක් නෝ කාය පමණක් ඇත්තෙන සිය හොඳින් එළඹ සිටිනවා. එතකොට යාව දේව ඥානමත්තායි ප්‍රතිසතිමත. සිය සහ නුවණ තව මත්තේ වැඩෙන්න ඕනේ වැඩෙනවා. නචකින්ච ලෝකේ උපාදීති. දැන් ලෝකෙ කිසිම රූපයක් උපාදාන වශයෙන් ගන්නවද? එයා දන්නවා කිසිම රූපයක මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ තියනවා නෙමෙයි සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ ඉන්නව නෙමෙයි බෑහැර සත්‍ය පුද්ගලයා කියන තැන තියෙන මේ සිද්ධිය. මම කියන තැන කතා කරපු තැන තියෙන මේ සිද්ධිය. මෙන්න මේ ධර්මතාවය නොදන්නාකම නිසා ලෝකේ තුල සත්ව පුද්ගල අදහසක් ඇසුරු කරනවා නේද කියලා අවිද්‍යාපච්ච සංකාරා කියන පටිච්චසමුප්පාද ධර්මයක් දන්නවා වර්තමානයේ නාම රූප දෙකක් දන්නවා. ඔන්න ওই විදිහට කරනකොට ඒවම් බික්වේ බිකු කායේ කායानुපස්සී විහෙරති. මහයින මෙන්න මෙහෙම කයෙහි කායානුව බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙකුට පුළුවන් ආනාපාන සති නිමිත්තට හිත තබාගෙන ඒක තමයි යාගේ සතිපට්ඨානයේ සිහිය තබාගෙන තමන්ගේ කයේ හෝ බාහිර කයේ හෝ ඇයි බාහිර කයේ බලන්නේ බාහිර කය කෙරෙහි තමන් තුල ඇති සංයෝජන දුරු කරගන්න මේ දුව මේ පුතා මේ සහෝදරයා කියලා බාහිර කයට අපේ ආධ්‍යාත්මික සංයෝජනයක් තියෙන නිසා ඒක දුරු කරගන්න එහෙම බලනවා ආධ්‍යාත්මික බාහිර දෙකේම මේ විදිහට බලනවා මෙන්න මේ විදිහට බැලුවාම මොකද වෙන්නේ? කෙලෙස් අඩු වෙනවා කෙලෙස් සංසිඳෙනවා පාමොච්ඡං ජායති ප්‍රමෝදය ඇති වෙනවා පොමුදිතස්ස පීති ජායති ප්‍රීතිය ඇති වෙනවා පීති මනස කායම් පසම්බති ඔන්න කය සංසිඳෙනවා කියන තැනකට එනෝහම කරනකොට ඒතන විතරයි කරන්න ඕනේ කාය අනුපස්සනාව. ඇයි? පස්සද්ද කායෝ සුඛං වේදේති කය සංසිඳුනහම සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ සුඛිනෝ චිත්තං සමාධියති හිත සමා හිත කය දෙක සැපසහගත කල්ලි මගේ හිත සමාධිගත වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියනවා සමාහිතේ චitte යතහ භූතං පජානාති හිත සමාධි වුණාම ඇත්ත ඇටි පේනවා මේ ධර්මයේ දකින්න ඕනේ දැන් දැනගත්ත දහම දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනා ඕනේ පේනවා. යතහ භූතං පජානන්තු නිබ්බින්දති ඇත්ත දකිනකොට කලකිරෙනවා කියන ධර්මතාවය ගන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ අන්න එදාටයි අත නිබ්බින්දති දුක්ඛේ මේ දුකේ කලකිරෙන ලෝකේ කලකිරෙන්නේ නිද්දින්දින් විරජ්‍යති කලකිරෙනකොට නොඇලෙනවා. ඔන්න එදාටයි ලෝකෙ ඇලෙන්නේ නැත්තේ. විරාගා විමුච්ඡති. නොඇලීමේ මිදෙනවා. මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසයන්ගෙන් මිදෙනවා. සියලුම දුකෙන් මිදෙනවා. පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙනවා. සියලුම සසරෙන්ම මිදෙනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති මිදුනහම මිදුනා කියන නුවණත් එනවා ඔන්න දැන් ඵලය Taman ඉස්සලා දැනගත්තා කෙලෙසුන්ගේ මිදෙන්නේ මෙන්න මේතන මෙහෙම කළාමයි කියලා දැනගෙන මේ ටික වඩ아가න ගිහිල්ලා ආපහු එතෙන්ට බැලන මුලින්ම නුවණ එතෙන්ට නුවණ තියාගෙන එතෙන්ට යන්න මාර්ගයේ හැටියට කායानुපස්සනාවේ සතිපට්ඨාන සූත්‍රය වඩමින් සම්පජන්‍ය නුවණ ඇසුරු කරමින් සමත විදර්ශනා යුගනද්දව සිහි නුවණ දෙක වඩාගෙන වඩාගෙන ගිහිල්ලා කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මිදෙන තැනට යනකම් ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ නිවන් මඟ කුලිගන්නලා දේශනා කළ එක කමඨාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු නැවතද මහණෙනි මහණතෙම නැවතද මහණෙනි අනිකක් කියමි මහණතෙම කියලා මෙන්න මෙතනදී එක කාරණාවක් තියෙනවා මෙන්න මේ දිහා අවධානයකින් බලන්න පළවෙනිම කමඨහනට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද බික්ඛවේ බික්ඛු මහණෙනි මේ ශාසනයේ මහණතෙම අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව කියලා ඊට පස්සේ කිසිම කමඨහනකට ඒ ටික නොකියා එතෙන්ටම බැඳලා ඊටු ටික කියන්නේ පුනච්ච පරම්පික්කවේ කියලා මහණෙනි නැවතද අනිකක් කියමි. ඇයි මේ? මේ ටික දකින්න එපා අර ටිකෙන් වෙන් කළා. ඒ කියන්නේ මේ ටික කියන්නේත් අරණ්‍යකට හෝ හිස්ගේකට හෝ රුක් මූලයකට ගිය කෙනෙකුටයි. ගිය කෙනාටයි මේ ටිකක් කියන්නේ. දැන් ආපහු මේකට වෙනම ගන්න ඕනේ නැහැ. මෙතන සතින් උපට්ඨපෙත්වා සිහිය අභිමුඛ කොට තබාගෙනයි මේකත් කරන්න ඕනේ. ඒ නිසයි හොඳට මේ බව මතක තියාගන්න නැත්නම් අපේ අපි ගොඩක් දෙනෙක් හිතන්නේ ආනාපාන සතියට විතරයි සති නිමිත්ත එක තියාගන්න ඕනේ කියලා. එහෙම වුණොත් කියන්න වෙයි ආනාපාන සතියට විතරයි ගහක් මුලක් යටට යන්න ඕනේ හිස් ගේකට යන්න ඕනේ ආරණ්‍යකට යන්න ඕනේ ආනාපාන සති භාවනාවට විතරයි කියලා කියන්න බෑ. ඇයි? අනිත් කමටහන් වල ඒ ටික පෙන්වලා නැති නිසා. නමුත් මේ එකම මූලික කමඨහනට බැඳලායි මේ ටික කියන්නේ. ඒ නිසා අර මුල් ටිකේදී විස්තර ටික මම මේකට අයිති. දැන් මේ එක තැනක ඉඳගෙන ඉන්නකොට කරන භාවනාව ඒ කිව්වේ. කැලේකට ගිහිල්ලා ආරණ්‍යකට ගිහිල්ලා හිස් ගේකට ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට භාවනා කරන්න හැටි තමයි නිසීදති පල්ලංකම් ආපුලිත. දැන් කැලේකට ගිහිල්ලා හිස් ගේකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා හතර ඉරියව්ව පරිහරණය කරන. ඉඳගෙන ඉන්නකොට නෙමෙයි දැන් ඉඳගෙන වෙන්න පුළුවන්. හිටගෙන හෝ නිදාගෙන හෝ ඇවිදිමින් හෝ ඉන්නකොට භාවනා කරන හැටි කියන්නේ. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු මහණෙනි නැවතද මහණතෙම ගච්ඡන්තෝව ගච්ඡාමිති පජානාති. තිතෝව තිතෝම් හිති පජානාති. නිසින්නෝව නිසින්නෝම් හිති පජානාති. සයනෝව සයනෝම් හිති පජානාති. යතහා යතහා වා පනස්ස කායෝ පනහිතෝ hoti තථා තථානම් පජානාති යනකොට යනවා කියලා දන්නවා නුවණින් දන්නවා හිටගෙන ඉන්නකොට ඉන්නවා කියලා දන්නවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා නිදා ගන්නවා නිදා ගන්නවා කියලා දන්නවා ඔතින් දැන් අටුවාවකුණත් පෙන්නනවා යනකොට යනවා කියලා සුනකයෝ නරියෝ වුණත් දන්නවලු. එහෙම දැනුමක් නෙමෙයි මේ කියන්නේ. සතිපට්ඨානය හොඳට තේරුම් ගන්න. සිහිය පිහිටුවන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියන ඉරියව්වට ඇවිදිනකොට ඇවිදිනවා කියන ඉරියව්වට නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියන ඉරියව්වට හිත පිටවන්නේ හිතෙන් අල්ලගන්න දැන් හතර ඉරියව්ව. වෙන කොහාටවත් නැඹුරු වෙලා නැහැ. සිහිය පිහිටවලා තියෙන්නේ සිහිය නැඹුරු වෙලා තියෙන්නේ සිහිය යොමු වෙලා තියෙන්නේ කයේ ඉරියව් හතරට. ඔන්න දැන් සිහිය පිහිටුවා ගත්තා. ඉති මෙහෙම සිහිය පිහිටුවාගෙන ආධ්‍යාත්මික කය අපි කියමු තමන්ගේ කයේ නම් මේ කයේ සමුදේ ධම්මනුපස්සව ඇතිවීම බලනවා අපි කියමු දැන් ඉඳගෙන ඉන්නකොට මෙහෙම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොමු කරනවා මේ කනබුන ආහාරින් යුක්ත රූපේ ඇති නේද නැත්නම් මේ රූපේ හම්ම මස් ලේන හර මේ නොයේ කුණුපු කොටස් වලින් හැදිලා තියෙන මේ කනබුන ආහාර නිසා මේ රූපය හැදෙනව නේද? පෙර අවිද්‍යා කර්ම නිසා මේ රූපය හටගත්ත නේද? සතිපට්ඨානේ ඉඳගෙන ඉන්න ඉරියව්ව අල්ල ගන්නවා හිතෙන්. ඒ කියන්නේ හැම වෙලාවෙම හොඳට තේරුම් කරගන්න ඕනේ මානසිකාර්ය ඌහන ලක්ෂණ ප්‍රඥාව ඡේදන ලක්ෂණ අරමුණක් හිතෙන් අල්ලාගන්නේ නැතුව අහේ අහේතුක අවස්තුක ස්ථානයේ විදර්ශනා කරන්න එපා විදර්ශනා වැඩෙන්නේ නැහැ. ඒ කිව්වේ කිසිම අරමුණක හිත තබා ගන්නේ නැතුව අරමුණක් හිතෙන් අල්ලගන්නේ නැතුව අනිත්‍ය බැලුණොත් හැම දෙයක්ම අනිත්‍යයි නේද නැති වෙනව නේද දුකක් නේද ආහාර නේද හටගත්තේ කියලා හිතුවා කියලා විදර්ශනා ඥානෙ වැඩෙන්න තැනක් නැහැ. ඔකට පෙන්නනවා ගොයන් කපනකොට ඉස්සෙල්ලා එක හතකින් ගොයම් එක අල්ල ගන්නවා අනිත් අතින් දැකෙත් අරගෙන සිඳිනවා නිකම්ම දැකෙත් දාලා ඇදලා ගත්ත හැකිද කපන්න පුළුවන්ද? බෑ. ඉස්සෙල්ලා ගොයම් මිට එක අතකින් අල්ල ගන්නවා වගේ ඒකට කියන ඌහන ලක්ෂණය අල්ල ගන්නවා. අනිත් අතින් දෑකැත්තෙන් හිඳිනවා. ඒකට කියන ඡේදන ලක්ෂණ. ඒ වගේ ඉස්සෙල්ලා හොඳට නිමිත්තක් අල්ල ගන්නවා. අපි නිකමට කියමු. තමන් රාග දේශ මොහ ඇති වෙනවා නම් රාගය ඇති වෙච්ච අරමුණ හිතෙන් හොඳට අල්ල ගන්නවා ඉස්සර වෙලා. හිතෙන් අල්ලගෙන ඉවර වෙලයි නුවණින් ඒ අරමුණ මෙනෙහි කරන්නේ. ඒ වගේ මේ සිහියෙන් කරන්නේ සති නිමිත්ත හැටියට හතර ඉරියව්ව හොඳට අල්ල ගන්නවා නිමිත්ත. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව අල්ලගත්තා සිහියෙන්. දැන් ප්‍රඥා ඔය ගොයම්මිට අල්ලගත්තා. දැන් දෑකැත්තෙන් කපනවා වගේ සම්පජන්නේ ප්‍රඥාවෙන් හිඳින්න. සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්මානුපස්සීව මේ රූපය මේ රූපය ඇතිවෙච්ච හැටි තව පැත්තකින් දන්නවා මේ කනබුන ආහාරය නිසා මේ කෙස්ලොම් නියද ධම්මස්නාර හැදෙන්නේ මේ කනබුන ආහාරය නමක හේතු නිසා හැදෙන රූපේ නේද මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ රූපී ඉරියව් පැවැත්ම වෙනව නේද? ඉඩ තියන්න එපා කෙනෙක් කරනවා මම කරනවා නැත්තම් රූපය රූප බලනවා සද්දාහනවා රූපය යෑමීම් කරනවා කියන එකකට ඉඩ තියන්න එපා. රූපයේ ඇතිතතු හොඳට බලන්න ඒ එබඳු කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මෙහෙම මෙහෙම දේ ක්‍රියාවන් වෙනව නේද කියලා නාම රූප කියන දෙක දෙපැත්තට වෙන විදිහට දෙන්නම එකතු වෙලයි මේ ඉරියව්ව වෙන්නේ කියන එක තේරෙන විදිහට බලනවා. ඉඳගෙන ඉන්නවා කියන මේ සිද්ධිය උනේ මෙහෙම නේද? ඇවිදිනවා කියන සිද්ධිය වෙන්නේ මෙහෙම නේද කියලා. එතකොට ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කිව්වේ ගොයම් මිට අල්ලගත්තා. දෑකෙත්තෙන් ඇදලා කපනවා වගේ යන ඉරියව්වට හිත තබාගෙන යනවා කියලා මෙතන උනේ මෙන්න මෙහෙම ධර්මතාවයක් නේද කියලා බලන්න. රූපේ වෙනම බලලා ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් පවතිනව නේද කියලා බලුවා. ඊට පස්සේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ දේ නේද උනේ කියලා බලනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන අරමුණ හිතෙන් අල්ල ගන්නවා එතන නුවණින් බලනවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියන අරමුණ හිතෙන් අල්ල ගන්නවා නුවණින් බලනවා. කොච්චර දුරට කරන්න ඕනේද මේ හතර ඉරියව්ව කෙරේ සිහිය තබා ගන්න ඕනේද අත්ති කායෝතිව පනස සතිපච්චු පටිත හොත් සත්වයක් නොව පුද්ගලයෙක් නොව කය පමණක් ඇත්තේ යන සිය හොඳින් ලැබ සිටින. ඒ කියන්නේ මේ කය වාහන චැසිය වෙනම එකක්. මේක මේ වාහනේ උඩ නැගලා ඉන්න හිත නැත්නම් මේ නාම ධර්ම අනිකක් කියලා හොඳට පේන්න ඕනේ. මේක දිගට හිත යොමලා යොමු කරලා කරනකොට වෙන් වෙලා පේනවා. මේ දෙන්න දෙන්නේ කියලා නොදන්න හැම තැනකම දෙන්නම එක්කලා ගත්තා එක්කලා ගත්ත අපේ ආශ්‍රව ටිකක් වෙනවා අදහස් ටිකක් වෙනවා ඒවා ඇසුරු වෙයි දෙන්න දෙන්නේ කියලා දකින හැම වෙලාවකම දෙන්න එකක් කළා ගත්ත අපේ අදහසට ඉඩ නැති දෙන්න දෙකක් හැටියට දකින්න බැරි වෙන හැම වෙලාවකටම ඒ නොදන්නාකම නිසා එක්කෙනෙක් මම නැත්තම් පුද්ගලයෙක් කියලා ගත්ත අදහස ඉදිරිපත් වෙලා ඒ අනුව අපි ක්‍රියාත්මක වෙනවා කෙලෙස් ඇති වෙනවා මතු දුකට හේතු වෙයි. ඒ බව දකින්න. දෙන්න දෙන්නේ කැටිර සිහි වෙන හැම වෙලාවකම දෙන්න එක්කෙනෙක් කරලා ගන්න අපේ අදහස් වලට ඉඩ නැති වෙලා. ඒ කියන්නේ රාග දේශ මොහ වලට ඉඩ නැති වෙයි කෙලෙස් දුරු වෙයි. ඒ විදිහට කරන්න ඕනේ මෙහෙම කරගෙන යනකොට දෙන්න දෙන්නෙක් වෙලා තේරෙනවා කියන මට්ටම තමයි අත්තිකායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති. සත්‍ය පුද්ගලෙන් වූ කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්ත. සිහිය නුවණ තව මත්තේ වැඩෙනවා. අනිශ්චිතෝච විහෙරති. අන්න දැන් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ මේ මම කියලා දෘෂ්ටි වශයෙන් මගේ ආත්මය කියලා දෘෂ්ටි වශයෙන් මේ මගේ කියලා තෘෂ්ණාව වශයෙන් දැන් ඇසුරු කරන්නේ නාචකින්ච ලෝකේ උපාදීති දැන් මේ කිසිම රූපයක් මම හෝ පුද්ගලෙක් හෝ කෙනෙක් කියලා ගන්නෙ ඒවම්පි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මහණි මෙන්න මෙහෙම කයෙහි කය අනුව බලමින් වාසය කරන්න. මෙන්න මේ විදිහට වඩනකොට මොකද වෙන්නේ? ලෝක කිසිම රූපයක් උපාදාන වශයෙන් ගන්න සත්‍ය පුද්ගලයෙක් නොවනවා කියන තැනට තේරෙනකොට ඒ වැටහීම නිසාම Tamante ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසාම හිත කය දෙක සංසිඳෙනවා සංසිඳින නිසාම හිත කය දෙක සැපසහගත වෙනවා සැපසහගත වුණාම හිත කය දෙක හිත සමාධි වෙනවා සමාධිගත වුණාම ඇත්ත පේනවා ඇත්ත පේනකොට කලකිරෙලා නොඇලිලා මිදෙනවා මිදුණා කියන නෝන එනවා මේ කමඨහන මෙන්න මේ විදිහට අරිහත්ත්වය නොකුළු ගන්නලා දේශනා කරපු දෙවෙනි කමඨහන පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු නැවතද මහණෙනි අනිකක් කියමේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටපත්ත චීවර ධාරණය සම්පජානකාරී හෝති අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මෙන සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්නින් භාවයේ සම්පජානකාරී හෝති ඉදිරියට යනකොටත් ආපහු එනකොටත් වටපිට බලනකොටත් ඒ වගේම අතපය හකුලනකොට දිගහරිනකොටත් ඒ වගේම ස්වාමීන් වහන්සේලාට නම් පාත්‍ර සිවුරු දරනකොට ඒ කියන්නේ ගේ අයටත් අයිති පාත්‍ර සිවුරු අයිති නෙමෙයි ගේ අයටත් අයිති ඇඳුම් කලඳුම් අඳින වෙලාවට ඊට සිහියම කරන්න ඊට පස්සේ කනකොට කැවිලි ආදී දේවල් කඩාගෙන කනකොට රස විඳිනකොට යටත් පිරිසෙන් වැසිකිලි කැසිකිලි කරන්න යනවනම් ඒ ටිකත් ඒ වගේම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනකොට කතා කරනකොට කතා නොකර ඉන්නකොට නිදා ගන්නකොට නිින්ද යනතා නුවණින් යුක්ත වෙන්න සම්පජානකාරී හොති සම්පජානකාරී මේ සම්පජානකාරී කියනකොට සම්පජානයේ තියෙනවා හතර ආකාරයක්. සාත්‍යක සම්පජන්‍ය, ගෝචර සම්පජන්‍ය, සප්පාය සම්පජන්‍ය, අසම්මෝහ සම්පජන්‍ය කියලා සම්පජන්‍ය බෙදෙනවා කාරණා හතරකට. සාත්‍යක සම්පජන්‍ය කියලා කියන්නේ නුවණින් බැලිය යුතු යමක් කරන්න ඉස්සර වෙලා ඉදිරියකට යම් දෙයකට යන්න හෝ ආපහු එන්න හෝ වටපිට බලන්න හෝ අතපය දික් කළ යමක් ගන්න කරන්න හෝ සාත්‍යක සම්පජන්ණයේ දෙන්න ඕනේ. අර්ථ සහි අර්ථ අනර්ථ බව නුවණින් බලන්න ඕනේ. අහවල් තැනට යෑම අර්ථයක් වෙයිද අනර්ථයක් වෙයිද මේ සම්පජන්ණය. ඉතින් එතෙන්ට යෑමෙන් අර්ථයක් වන්නේ නම් යෑම සුදුසුයි. කියලා නුවණින් සලකලා බලලා කරනවා කියනකොට නුවණින් සලකනවා කියන එක සාත්තක සම්පජන්නේ අපි ගොඩක් දුරට හිතන්නේ නමුත් දහමක යෙදෙන නිවන් මගට මේ ටික අවශ්‍යමයි යම් පිරිසක් යම් ස්ථානයකට යනකොට සාත්තක සම්පජන්නේ අර්ථ අනර්ථ දෙක සීකලා බලනවා. ඒ කිව්වේ ඒ ස්ථානෙට ගියාම ඒ පුද්ගලයා ළඟට ගියාම අර්ථයක් වෙයිද අනර්ථයක් වෙයිද ඉතින් මෙලෝ වේවා පරලෝ වේවා අනර්ථයක් නම් වෙන්නේ නොය යුතුයි නොකල යුතුයි නොගත යුතුයි මෙලෝ වේවා පරලෝ වේවා අර්ථයක් නම් වෙන්නේ කල යුතුය යා යුතුය ගත යුතුය ඒ විදිහට යමක් කරන්න පෙර ඉදිරි යන්න පෙර ආපහු එන්න පෙර අතපය දිගහැරලා යමක් කරන්න පෙර මොනවා හරි දෙයක් කරන්න පෙර සාර්ථක බව සිහි කිරීම සම්පජන්නේ ඊට පස්සේ සප්පාය සම්පජාන යම් තැනකට යන්න පෙර කරන්න පෙර ගන්න පෙර ඒක ගැළපෙනවද සප්පායද සුදුසුද කියලා බලන්න ඕන. සප්පාය අසප්පාය බලන්න ඕන. ප්‍රත්‍ය Tamante ප්‍රත්‍යද නැද්ද කියන එක බලන්න ඕන. අපි කියමු භාවනා කරන්න හරි අපිට යනවනම් අපි කියමු දැන් උපාසකම්ම කෙනෙක් භාවනා කරන ලොකු කැලේකට යනවා. තවම බැලිය යුතු සප්පාය සප්පාය හිත හිතට හිතුනට යා යුතු නැහැ. බුදුරජාණන් වහන්සේ පවා මේ වගේ ස්ථාන සප්පාය නැහැ කියලා දේශනා කළා. ඇයි ප්‍රශ්න ගැටළු. එහෙම බලලා නුවණින් සප්පායන යා යුතුයි. අසප්පායන නොයා යුතුයි. ඒ වගේ සම්පජන්‍ය කියනකොට සප්පාය සම්පජන්‍ය කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ගෝචර සම්පජන්‍ය. ගෝචර සම්පජන්‍ය කියලා කිව්වේ ගෝචර අගෝචර බව තියෙනවා. අපි නිකමට කියමු. දැන් ස්වාමීන් වහන්සේලාට නම් අගෝචර තැන් තියෙනවා. මේ මේ තැන් වලට මහන්න පිටපත යන්න එපා. නොකල්ලි වීදි ඉවල යන්න එපා, නොකල්ලි ගම් වදින්න එපා. මේ වගේ අගෝචර ස්ථාන තියෙනවා. ගියයිටත් තියෙනවා. අපි කියමු නොයෙක් විදිහේ සුරාසල් වලට වෙන්න පුළුවන් නැත්නම් නොකල්හි වීදියේ යනකොට යම් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා නම් මේ වගේ තැන් මෙන්න මේවා මොකද්ද ගෝචර නැහැ අගෝචරයි යම් තැනකට යනකොට රාග දේශ මොහ ඇති වෙයි නම් ඒක අගෝචර යම් තැනකට යනකොට රාග දේශ මොහ දුරු වෙන මේක ගෝචරයි කියලා දැනගන්න. මේකට කියනවා ගෝචර සම්පජානය. ඊට පස්සේ තියෙනවා අසම්මෝහ සම්පජානය. අසම්මෝහ සම්පජානය කියලා කියන්නේ සම්මෝහ කියලා කියන්නේ මමයි කරන්නේ මමයි යන්නේ තව සත්වයක් යන්නේ තව පුද්ගලයෙක් යන්නේ කියලා සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් යුක්තව ඉදිරියට යනවා පහු වෙනවා වටපිට බලනවා අතපය හකුලනවා දිගහර වෙනවා මේකට කියනවා මොකද සම්මෝහ සම්පජන්‍ය මේ සම්මෝහය කියලා. එතකොට අසම්මෝහ සම්පජන්‍ය කියලා කියනවා මම යනවා එනවා හෝ සත්වේ පුද්ගලෙක් යනවා එනවා හෝ නෙවෙයි මෙන්න මෙහෙම ධර්මතාවයක් වෙන්නේ. අන්න එතකොට අර අන්ධයයි පිළයි වෙන් කරන එක මෙතනට ගත යුතුයි. මෙතනදී විශේෂයෙන් සම්පජානකාරී හෝති කියනකොට නිතරම යෙදෙන්න ඕනේ අසම්මෝහ සම්පජන්නේ යම් කටයුතු කරද්දී අර ධර්මතා තුන නුවණින් බැලිය යුතුයි. සාත්තක සම්පජන්නේ, ගෝචර සම්පජන්නේ, සප්පාය සම්පජන්නේ කියන ධර්මතා තුනත් සම්පජන්නේට අයිති. එතකොට සම්පජානකාරී හෝති කියනකොට මේ හතර නුවණින් යුක්ත වෙන්න ඕනේ. හතර නුවණින් යුක්ත වෙලා දැන් ওই සතිපට්ඨාන සතිපට්ඨාන කියලා කිව්වේ සිහිය පිහිටවන්න ඕනේ හැම වෙලාවෙම මොකද්ද? ඉදිරියට යනකොට යනවා කියන සිද්ධියේදී ආපහු එනකොට එනවා කියන සිද්ධියේදී වටපිට බලනකොට වටපිට බලනවා කියන සිද්ධියේ සිද්ධියේදී අතපය හකුලනකොට හකුලනවා කියන සිද්ධියේදී ඒවැ නම් මෙනෙහි කරනවා නෙමෙයි. ඔය දැන් ගොයම් මිට අල්ල ගන්නවා. ඒ කියන්නේ හිතට අහු වෙන්න තියෙන දීලා තියෙන නිමිත්ත දැන් මේ. තේරෙනව නේද? එහෙම නිමිත්ත අල්ලලා දීලා නුවණින් මෙනෙහි කරනවා. දෑකැත්ත දාලා ගොයම් මිට කපනවා වගේ නුවණින් මෙනෙහි කරනවා කොහොමද? මේ ඉදිරියනුව ආපහු වෙනවා වටපිට බලනවා කියන ධර්මතාවය වෙන්නේ මේ කෑය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් නේද? ඉදිරි යනවා කියන චේතනාව නිසා ඒ හිතෙන් යෑම සඳහා විඤ්ඤාප්ති රූප උපද්දනවා ඒ රූප නිසා වායෝ ධාතු ඇතිවීමේ වායෝ ධාතු නිසා මේ රූපේ සැලවීම වෙනව නේද මේ විදිහට නේද මේ යෑමෙන් වෙන්නේ කියන මෙන්න මේ තැනක. ඔතනදී කව අදහසක් තියෙනවා වැඩ කටයුතු කරනකොට කරන ඉරියව්ව අල්ලගන්න ඒක තමයි සතිපට්ඨාන සිහිය පිහිටවන්න හැම වෙලාවෙම ගොයම්නික අල්ලගන්න තර සතිපට්ඨාන දැකෙත්තෙන් කපලා ගන්න තර සතිපට්ඨාන භාවනාවක් නැත්තම් සම්පජන්නේ සත්‍ය සම්පජන්නේ සිහි නුවණ ගොයම්නික අල්ලගෙන කපනවා ගොයම් කපනවා කියනකොට ඒ වගේ තමයි සිහි නුවණින් යුක්තව ජීවත් වෙනවා කියනකොට දකින්න ගොයන් කපනවා කියන එක මතක් වෙනවා. ගොයන් කපනවා කියනකොටද එක මිටකින් ගොයන් ටික අල්ල ගන්නවා අල්ලගත්තට කපනවා වෙනවද? දැකෙත්තෙන් කපනවා. මේ අල්ල ගන්න නැතුව කපන්නත් බෑ. අල්ලගෙන හිටියට කැපුවා වෙන්නේ නැහැ. දෙකම වුණාම කපනවා. සත්‍ය සම්පජන්‍ය කියනකොට සිහියයි නුවණයි සත්‍ය සම්පජන්නේ හැම වෙලාවෙම සතිපට්ඨානෙ මේ කියන්නේ දැන්. දැන් කරන කරන කරන වැඩේ හිතින් අල්ලගන්න. ඒකේ ඒකෙදි ගොයම් මිට ගොයම් මිට ඇල්ලුවා ඇල්ලුවා කියලා මෙනෙහි කරන්න ඕනේද? නෑ. දැන් මේ කපා ගන්න උපකාරයක් නේ. ගොයම් මිට අල්ලන්න තු කපන්න පුළුවන්ද? බෑ. කපන්න උපායක් නෑ. ගොයම් ටික කපා ගන්න උපායක් අල්ලගත්තේ. ඒ වගේ ඉරියව්වේ කෙලස් ටික හිඳින්න අල්ලගත්ත උපායක් මේ අල්ලගත් එක. හොඳට ඒක මතක තියෙන්න ඒ වගේ කරන කරන කරන කරන ඉරියව්වට හිත තබා ගන්නවා තබාගෙන ඒ කරන ඉරියව් සත්‍ය පුද්ගලයේ කරනවා නෙමෙයි මෙන්න මෙහෙම ධර්මතාවයක් නිසායි වෙන්නේ කියලා නුවණින් මෙනෙහි කරනවා. එතකොට මේ විදිහට කරනකොට සිහි නුවණ කියන ධර්මතාව දෙක වැඩෙනවා. සිහි නුවණ කියන ධර්මතාව. මේක කොච්චර දුරට කළ යුතුද මේ විදිහට සිහියෙන් අල්ලගෙන අජත්තං වාකායේ කායන පස්සේ තමන් වැඩ කරනවා මම ඉදිරියට යනවා ආපහු වෙනවා නෙමෙයි මෙහෙමයි වෙන්නේ. තව කෙනෙක් වැඩ කරනවා තව කෙනෙක් යනවා තව කෙනෙක් එනවා කියන අදහසක් අපිට ඇති වෙනවනම් එතනද වෙන්නේ මේ වගේ ධර්මතාවයක් නේද කියන නුවණ. හැම වෙලේම මෙනෙහි නොකළොත් ඒ නුවණ එන මට්ටම තියෙනවා. කොච්චර දුරට කළ යුතුද? අත්ති කායෝතුවා පනස සතිපත්චුපට්ඨිතා හොයි. සත්‍යයක් පුද්ගලයක් නොව කායපමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹෙයි. තව අදහසක් තියෙනවා මේක හැබැයි මගේ පෞද්ගලික අදහසක්. ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. සතිපට්ඨානයේදී මේ කරන කරන වැඩේට සිහිය තබාගෙන සිහිය නැඹුරු කළා හිත අල්ලා ගන්න එක ධර්මතාවය. සම්පජානය කියනකොට ඒ ඉරියව්වම විතරක්ම මෙනෙහි කරනවා නෙමෙයි. රාග දේශ මොහ ඇතිවෙන්න නොදී හිත රැක ගන්නවා කියන නුවණකින් වෙන කමටහන කිලොත් කෙරු හැකි කියන එක මගේ අදහස. උදාහරණයක් හැටියට කෙනෙකුට කියනවා කඩේ ගිහින් එන්න කියලා. කඩේ ගිය කෙනා නොයේ ක්‍රාග දේශ මොහ අරමුණු හිත හිත කඩේට ගිහිල්ලා ආවොත් මේකට කියනවා මෙයා මෝඩකමින් කඩේට ගිහිල්ලා ආවා කියලා. අනේ මේ යනකොට මේ යන වෙලාවේදී ලෝභ දේශ මොහ ලාමක අකුසල ධර්මයෝ මාළුහු නොබඳිත්වා කියන අදහස ඇත්තුව මම හිත රැකගෙන යන්න ඕනේ කියලා එයා හිත රැකගෙන ගියොත් මේකට කියන නුවණින් ගිහින් ආවා නුවණින් යෑම මෝඩකම් යෑම කියලා එකක් ලෝකේ නැහැ යෑම එකමයි යනකොට පවත්වන හිත මත හිතේ තියෙන නුවණ අනුවණ කම මත මේ ඉරියව්වත් නම් කරනවා ඒ වගේ මේ මෝඩකමට කරනවා නුවණින් කරනවා කියලා එකක් නැහැ කිරීම වෙනමම එකක්. ඒ කටයුතු කරනකොට පවත්වන හිතේ නුවණ යෙදීම මෝඩකම යෙදීම මත මේක සම්පජානකාරී වෙනව නැත්නම් අසම්පජානකාරී වෙනවා කියන සිද්ධියක් වෙන්නේ කියන එකයි මගේ අදහස. ඒ නිසා අපිට පුළුවන් හිත රැකගෙන කරන්නේ. ඒකේ මම මතක් කළේ අපිට අරමුණක් ගානේ කරන කරන වැඩේ හිත තබා ගන්න තාම අපි දක්ෂ මදි නම් ඒ වෙලාවේදී බැරි දෙයක් කරන්න ගිහිල්ලා තියෙන ටිකෙනුත් අපි වැටෙන්න පුළුවන්. අපි කියමු දැන් කන්න කන්න කන්න හැම වැඩක් ගානෙම සිහිය ගෙනියන්න ඕනේ. ඇත්ත. නමුත් තාම අපි ඒක දක්ෂ මදි නම් බැරි දෙයක් කරන්න හදනකොට එපා වෙලා අතහැරෙනවනේ. එහෙනම් පුළුවන් විදිහට කළ යුතුයි. ඒකෙදි උපායශීලී වෙන්න ඕනේ. ඔකදී මම මතක් කරන්නේ දැන් අපිට යන්න වෙනවා මහා කටු ගොඩක් තියෙන කැලේක. කටු ගොඩාක් තියෙන කැලේක යන්න වුණාම අපි මොකද කරන්නේ? කටු ඇනින්න නැතුව යන්න ඕනේ. අපි කරනවා මුළු කැලේම තියෙන කටු ටික වහනවා. තහඩු ටිකක් දාලා, ලෑලි ටිකක් දාලා මුළු කැලේම තියෙන තහඩු ටික වහලා අපිට යන්න බැයිද කටු ඇනින්න නැතුව? පුළුවන්. කටු ඇනින්න නැතුව යන්න පුළුවන්. හැබැයි ඒක ලේසිද? අමාරු. ඇයි මුළු කැලේකම තියෙන කටු වහනවා කියන්නේ? අපි ඒකට උපායක් කරනවා අපේ කකුල විතරක් වැහෙන තෙරපු දෙකක් දාගෙන යනවා. ඒත් වෙන්නේ ඒකමනේ. මුළු කැලේම තියෙන කටු ටික වහලා අපි ඇවිද්දොත් ඒත් කටු ඇෙන්නේ ඒක හැබැයි ලේසි නෑ අමාරුයි. අපි ඒකට උපායක් කරනවා මොකද්ද? අපේ කකුල් දෙක විතරක් වහගන්නවා. ඉස්සෙල්ලා කලේ අපේ කකුල් දෙක වහගන්නේ නෑ කැලේ තියෙන කටු වහනවා. ඒත් හරියි. ඕක අනිත් පැත්ත තියෙනවා කැලේ තියෙන කටු වහන්නේ අපේ කකුල් දෙක වහ ගන්නවා. සරපු දෙකක් දා ගන්න. ඒත් ඒ අර්ථෙම වෙනවනේ. ඒ වගේ හැම අරමුණක් කෙරෙහිම සිහිය පවත්තලා රාග දේශ මොහ ඇති කරගන්න නැතුව ඉන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අපහසුයි. නමුත් අපි හැම කටයුත්තකම කරනවා එක හිත රැකගෙන. අපි හැම කටයුත්තකම කරනවා සියලු සත්‍යෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කියන මෙත් හිත හිත හිත දැන් අපි රැකිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණි උඩත් කටු යටත් කටු ඉදිරියත් කටු පිටිපස්සෙත් කටු දෙපැත්තේ කටු තියෙන වනයකට ඇතුල් වුණොත් නහම කටු ඇනේවා කියලා කියන කටු ඇනෙන්න එපා කියලා බොහොම පරිස්සමෙන් අඩිය තියන්න කියන. ඒ වගේ මහන්නේ මේ ආර්ය විනයේ රූපේ කටු, සද්දේ කටු, ගන්ධේ කටු, රසේ කටු, ස්පර්ශේ කටු, ධර්මාරම්මන කටු කියනවා. මේ කටු වෙන ගන්න නැතුව යන්නේ. කටු නැත්තෝ වු නොකටුව වු කටු නැත්තෝ නොකටුව වාසය කර මේ රහතන් වහන්සේලා කියන්නේ කටු වෙන ගන්න නැති අයයි කියලා. එතකොට කටු වෙන ගන්න නැතුව අපිට යන්න බැයිද අපේ කකුල් දෙක වහගෙන? පුළුවන්. ඒ වගේ මගේ අදහසක් තමයි සම්පජානකාරී කියනකොට මේ කටයුතු කරනකොට ඒ ඒ දෙයට හිත තබලා ඒ ඒ දේ නුවණින් බලලත් රාග දේශ මොහ ඇති කරනගෙන ඉන්න පුළුවන් ඒ ඒ දෙයට හිත තබලා ඒ ඒ දේ නුවණින් මෙනෙහි කරන්න අපහසු වුණා නමුත් හාත්පසින් වටලලා තමන්ගේ හිත පැත්තට නැඹුරු වෙලා හිතේ රාග දේශ මුකුත් ඇති නොවන විදියටම හිත රැකගෙන මේක කරනවා. ඒත් ඒ අර්ථය වෙනවා. හැබැයි එක තැනට එන්නේ මේ කුයි පැත්තෙන් ගියත් අන්තිමට එන්නේ මොකද්ද? පාමොජ්ජං ජායති කියන තැනට. මේ හැම කමටහනකම එන්නේ එකම තැනට එන්නේ. ප්‍රමෝදය ඇති වෙනකම් විතරයි කරන්න තියෙන්නේ මේ හැම එකක්. එතනින් එහාට ප්‍රතිපදාව අමාරු නෑ. මේ පින්වුතුන් හිතන්න එපා හැමදාම භාවනා අමාරුයි කියලා. හැමදාම අමාරු නෑ. අපි කරන ක්‍රමයට අමාරුයි. අපි කරන්නේ අර ගිනි ගාන දණ්ඩ අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා අත රිදෙනකොට නවත්තන. නැවතුව කියන්නේ ආයෙත් තරගණී වෙනවා ආයෙත් මුල ඉඳන් අතුල්ලන්න වෙනවා. ඕකනේ. නමුත් කරන එක එක දිගටම රහත් වෙනකන් ඕනේ කෙලෙස් සංසිඳිලා ප්‍රමෝදය ඇති වෙන තැන දක්වා විතරයි කල යුත්තේ. ඊට පස්සේ ඒ ධර්මතාව විතින් අරගෙන යනවා. ප්‍රමෝදය ඇති වුණා ප්‍රීතිය ප්‍රීතිය ඇතිලා පස්සද්ධිය පස්සද්ධිය සැපේ සැපේ ඇතිලා මේ විදිහට අරියත්ත්වයට දක්වාම ගෙනියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මණ්ඩපෙය්‍ය මිදම්බික්ක වේ භ්‍රමචර්යම් මහන්නේ භ්‍රමචර්යාව මිහිරි පැනක් වගේ කියලා දේශනා කළා. මිහිරි පැනක් වගේ කියලා දේශනා කළා. ඔන්න ඔය තැනට එනකන් එන්න ඕනේ මේ හැම කමටහනකම මෙහෙම මේ සම්පජන්වේ පබ්බේදී මේ විදිහටම ප්‍රමෝදයේ කියන තැනට ඇවිල්ලා ප්‍රීතිය සැපය ඇති වෙලා පස්සද්ධිය ඇති වෙලා හිත සමාධි වෙලා දහම් දැකලා කලකිරලා නොවෙලා මිදෙනවා කියන ධර්මතාවය සිද්ධ කෙනෙකුට සසරෙන් මිදෙන්න, කෙලෙසුන්ගෙන් මිදෙන්න, ආශ්‍රයෙන් මිදෙන්න මෙන්න මේ විදිහට පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත කමඨහනක් දේශනා කරනවා මහණෙනි නැවතද අනිකක් කියමු කියලා මහණෙනි මේ ශාසනයේ මහානතෙම ඉමමේව කායං උද්දම් පාදතලා අදෝකේස මත්තකා තචපරියන්තම් පුරං නානප්පකාරස අසිචිනෝපච්ච වෙක්කති මහය නැවතද මානතම මේ ශරීරයේ යටිපතුලෙන් උඩ කෙස් වලින් යට හැම කෙලවර කොට ඇති මේ නොඑක් අසුචින් පිරුණු මේ ශරීරයේ නුවණින් බලනවා කොහොමද අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තතචෝ මංසන්නහාරු අට්ටි අට්ටිමින්චා වක්කං හදියං යකනං කිලෝමකම් පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං පිට්ඨං සෙම්ම පුබ්බෝ ලෝහිතං සේදෝ මෙදු අස්සු වසක් කිව සිංහානක ලසිකම් මුත්තං අට්ටිමින්චා ඒ කියන්නේ යටිපතුලෙන් උඩ හිසකෙස් වලින් යට හැම කෙලවර කරලා තියෙන හැමෙන් වෙහිලා තියෙන මේ ශරීරය නුවණින් බලනවා කොහොමද මේ ශරීරයේ තියෙනවා නොඑක් විදිහේ කුණු කොටස් රාශියක් කෙස් ලොම් නියදත් දැන් මේ ශරීරයට නැඹුරු වෙලා කෙනෙකුට පුළුවන් තමන්ගේ සිහිය පවත්වන්න මේ කුණප කොටස් 32 හිතෙන් අල්ලාගෙන ඒ කොටස් 32 මෙනෙහි කරමින් සිහිය පවත්වන්න පුළුවන්. මේකෙදි දැන් මෙහෙම මතක් කළාට මෙතෙන්දී ඉඳගෙන හිටගෙන ඉන්නකොට කියලා එකක් නැහැ. මේ භාවනා කරන කෙනා හතර ඉරියව්ව ඕන ඉරියව්වක මේ විදිහට කරන්න පුළුවන්. අපි අර අහලා තියෙන්නේ අවුරුදු 120ක් ගිහිල්ලා මහාන වෙච්ච සෝනා කියන භික්ෂුණිය හතර ඉරියව්වේ හැම වැඩක් කරද්දිම මේ ශරීරයේ තියෙන දොත් නිසාකාරයටමයි සිය පිහිටියේ. එච්චර වයසට ගිහිල්ලා මහාන වුණත් ඒ විදිහට වීර්යයෙන් වැඩුවාම මොකද උනේ නබෝ දසක රහත් වුණා නේද ඒ වගේ දැන් මෙතනදී කෙනා කෙනා තමන්ගේ මේ ශරීරයේ තියෙන කුණුප කොටස් 32කට සිහිය යොමු කරනවා මේ ශරීරයේ කෙස් ලොම් නියදත් මෙතනදී මේ කලාප සම්මර්ෂණයේදී ඊටමත් වේගෙන් මෙනෙහි කරන්නෙත් නැහැ. ඊටමත් හිමින් මෙනෙහි කරන්නෙත් නැහැ. සාමාන්‍ය මට්ටමට මෙනෙහි කරනවා කෙස් ලොම් නියදත් සම්මස්නහර මේ විදිහට හොඳට කුණප කොටස් 32 බලනවා. ඊට පස්සේ දුව පුතා සහෝදර සහෝදරී කියලා පරසත්තනංවා පරපුද්ගලනංවා බහැර සත්පුද්ගල භාවයක් ඇති වුණොත් ඒ තැන් වලට හිත පිහිටුවනවා. ඒකයි තියෙන්නේ මෙන්න මේ ධර්මතා නේද? සමුදේ ධම්මානුපස්සීවා කනබුන ආහාර නිසා මේ රූපය ඇති වෙනවා. ආහාරය නැති වෙනව නැති වෙනව නේද කියලා සිහියෙන්ම මේ කොටස් අල්ලගෙන නුවණින් මෙනෙහි කරනවා. මෙසේ වූ කය මෙසේ වූ කොටස් මේ මේ ප්‍රත්‍ය නේද හැදෙන්නේ මේ මේ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනව නේද කියලා නුවණින් බලනවා. ඒ විදිහට නුවණින් බලනකොට එයාට තේරෙනවා මෙන්න මේ කුණුප කොටස් 32ම හේතු ප්‍රත්‍යයයි කියනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකුත් පෙන්නනවා යම්කිසි දෙපස කටවල් තියෙන මල්ලකට නොයෙක් විදිහ ධාන්‍ය වර්ග මුං මෑ උඳු තල මේ වගේ දේවල් දාලා ඇස් තියෙන පුරුෂයෙක් මල්ල ඇරලා බලනකොට යම්සේ මේ මුම් මෑ LV LVV මුම් මෑ තල කියලා දකිනවා වගේ යටිපතුලෙන් උඩ හිසකෙස් තුලින් යට හැම කෙලවර කොට ඇති මේ ශරීරයේ නොඑක් අසුප අසුචියම සිහි කරනවා ඒ කිව්වේ ඇස් ඇති පුරුෂයෙක් දකිනවා වගේ නුවණින් මෙන්න මේ තමන් හෝ තව කෙනෙක් දකින්නේ මෙන්න මේ කුණූප කොටස් 32ම හොඳට පේන මට්ටමට හිටින්නවා. එහෙම පෙනිලා මම නෑ කියන්නේ එහෙම යනවා නෙමෙයි. හොඳට කුණූප කොටස් 32ම පෙවුනහම කන බොන ආහාරය නිසා මේ කුණූප කොටස් 32 හැදෙනවා කියන කාරණාව Tamanට තේරෙන්නට මෙබඳු කය ඇසුරු කරගෙන ඉන්න හිත නිසා මේ ඉරියව් පවතිනවා කියලා නාම ධර්ම ටිකක් තේරෙන්න ඕනේ. ඒ විතරකුත් නෙමෙයි. මේ නාම රූප දෙක නොදන්නාකම නිසා සත්පුද්ගල අදහස් ලෝකයේ ඇති වෙනවා නේද කියලා දෘෂ්ටි ඇති වෙන හැටි තේරෙන්න ඒ සිතත් ඒ කයත් ඇති වෙන ප්‍රත්‍යපේන්නත් ඕනේ. ඒ ප්‍රත්‍ය නිසා හටගන්න ඒ සිතයි කයයි කියන දෙක නොදන්නාකම නිසා ඇති වෙන දෘෂ්ටිය පේන්නත් ඕනේ. මේ ධර්මතා දෙකම තේරෙන්න. මෙන්න මේ විදිහට මේ ධර්මතා ටික තේරෙන මට්ටමට ආවහම තේරෙන මට්ටමට ආවහම මේ කුණප කොටස් 32ක් තියෙනවා ඒද ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියන දැක්ම වෙනවා සත්‍යයේ පුද්ගලනෝ කය පමණක් ඇත්ත යන සිය හොඳින් එළඹ සිටින තැනට එනවා සිහිය නුවණ මැත්තේ තව වැඩෙනවා. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් කිසිම කයක් ගන්නෙ නැහැ. මේ ලෝකයේ කිසිම රූපය මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා හෝ තව සත්‍ය පුද්ගලෙක් කියලා හෝ උපාදාන වශයෙන් ගන්න. ධර්මතාවය පේනවා. අන්ධයයි පිළයි කියලා තේරෙනවා හොඳට. ඒ දෙන්නව දකින්න. මෙන්න මේ විදිහට කයේ කයano බලන්න. මොකද ඔන්න ඔය තැනට ආවහම සත්‍ය පුද්ගලයෙක් නැති මේ කුණප කොටස් 32ක් විතරයි තියෙන්නේ එහෙද හේතු ප්‍රත්‍යය කියලා දකිනවා ඒ රූපය අසුරු කරගෙන හිත පවතින නිසා ඉරියව් වෙනවා කියලා දකිනවා දැන් කොතනකද නැහැ කියනෝනේ මේ ධර්මතා දැක දැක එන්නේ මේ ධර්මතා දෙක නොදන්නාකම නිසාම අවිද්‍යාව පත්‍ය සංකාර මේ දෘෂ්ටි ඇති වෙනවා කියලා තේරෙනවා ඔක්කොම පරිඤ්ඤය වේගනේ නම් මිසක නැහැ කියන එකක් එක තැනකවත් නැහැ ඔන්න ওই මට්ටම තේරෙනකොට Tamanට ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමුදිතස්ස පීති ජායති පීති මනස කායම් පසම්බති පස්සද්ද කායෝ සුඛං වේදිති සුඛිනෝ චිත්ත සමාධියති සමාහිතේ චිත්ත යතහ භූතම් පජානාති කියලා නිබ්බින්දිති නිබ්බින්දි විරජ්‍යති විරාගා විමුක්ති කියලා මිදීම කෙලෙසුන්ගෙන් ආශ්‍රමයෙන් මිදෙනවා කියන තැන දක්වාම සිද්ධ වෙනවා සසරෙන් මිදෙන්න ආශ්‍රවයන්ගේ මිදෙන්න කෙලෙසුන්ගේ මිදෙන්න තථාගතයන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් මේ වගේ තව එක ක්‍රමයක් දේශනා කරලා තියෙනවා ඒ ක්‍රමයක් කෙනා කෙනාට පහසු විදිහට හිත තබාගෙන කරන්නට ඕනේ කායනුපසනාව ගොඩක් විස්තර කරන්න ගියොත් ඊටු ටිකට වෙලා මදි මම ඊටු ටික කෙටියෙන් කරන්නම් මොකද ගොඩාක් වටිනා තැන් ටිකක් තියෙනවා මේ ධම්මානුපස්සනායි. ඒ ටික විස්තර කළොත් හොඳයි. නමුත් මේ ටික මම කෙටියෙන් මතක් කරන්නම්. එතන කාලෙ මදි වෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් කමඨහනක් පෙන්නනවා මහයේ නැවත දාන එකක් කියමේ මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති හැටිය ධාතු වශයෙන් මෙනෙහි කරන්න මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු එතකොට මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මෙන්න මේ ධාතු ටික නෝනින් බලන්න කියනවා. මේ ටික මේක නම් ටිකක් විස්තර කළ යුතුයි මොකද වටිනා තැනවල. මේ සතර මහා ධාතුව ප්‍රකට කරගන්න මේ සතර මහා ධාතුව නෝනින් බලන්න කියනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතු හයේ යම්සේ පවතිනද පිහිටා පවතිනද ඒ විදිහට මෙන්න උපමාවකුත් වෙනවා හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ